අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං තී සද්ධර්ම ශ්‍රාවක පාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ සන්ධ්‍යා කාලයේ මේ විශාල පිරිසක් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත ඔබ සියලු දෙනාම මේ පැයක පමණ කාලය තුල වචනෙන් මෙච්චරක් කියලා ගණනින් මෙච්චරක් කියලා සීමා කරලා නිමා කරලා ප්‍රකාශ කරන්න බැරි මහ විශාල පින්කමක් සිද්ධ කරගන්නයි සූදානම්. ඒ පින්කම තමයි ධර්ම ශ්‍රවණය කියන පින්කම. නිතර නිතර මේ මාධ්‍ය ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන්ට ඒ පිළිබඳව කරුණු කාරණා නැවත නැවත අලුතෙන් අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මුලින් සිහිපත් කරන්නට යෙදුනා මේ ධර්ම ශ්‍රවණය කරන අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මහා කල්ප 8ක් ආනිසංස ලැබෙනවා. සිත කය වචනය කියන තුන්දර හික්මවාගෙන සංවර කරගෙන ධර්මයේ පිළිබඳව නැමිච්ච හිතක් ගතක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම තුළින් එහෙමනම් ඔබ සියලු දෙනා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නයි සූදානම් බොහොම දයාවෙන් සිහිපත් කරන්නට ඕනේ අපි හැමෝම ඔබට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න එමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ඇයට ලැබෙන ආනිසංසය මහා කල්ප 8යි. එමනම් මහා කල්ප 8ක ආනිසංස ලබාගෙන ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරීම නිසා ඔබ රැස් කරන කුසලයේ ඊට වඩා හුඟක් වැඩි. නමුත් මේ දායක පින්වතුන් ඔබට කුසල් රැස් කරගන්න මඟ සකස් කර දුන්නා වගේම ඒ අයද මෙතන ධර්ම ශ්‍රවණය කරනවා. එමනම් ඒ අයට අර දානමය පින්කමට අනතුරුව අමතරව ශ්‍රවණානිසංසය ලැබෙන්නට ඕනේ. මහා කල්ප 9ක්. එහෙමනම් 8ක් 9ක් එකතු වුණාම මේ පින්නතුන්ට ලැබෙන ආනිසංසය මහා කල්ප 17ක්. අපි බලාපොරොත්තු වෙනවා මේ පරලෝක ගියපු අයටත් පින් දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින් ගන්න පුළුවන් තැන්වල අපේ ඥාතීන් මේ වෙලාවේ අපි දිහා බලාගෙන සූදානමින් ඉන්නවා නම් පින් ලබන්නේ ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 1යි. මම නිතර සිහිපත් කරනවා අපිට මේකෙන් හිතන්න ලොකු කාරණාවක් තියෙනවා. කුසල් රැස් කරන්න ඕනේ පුළුවන් කාලේ ජීවත් වෙන කාලේ. අපිට මහා කල්ප 8ක් 9ක් මේ ඇයට මහා කල්ප 1ක්. එමනම් අපිට තමයි වඩ වඩා පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අනුන් කරලා අනුන් දෙන පින් දිහා බලාගෙන ඉන්නේ නැතිව අපි පුළුවන් තරම් ජීවත් වෙලා ඉන්න වෙලාවේ පින් කරමු. මේ මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය સિદ્ધ කරගන්න බොහොම සතුටින් මේ අය අද දවසේ දායකත්වයේ දරන්නේ. අපි ඒ ටික ਸਰව සම්පූර්ණ කරගමු. මෙතන වාඩි වෙලා අපි සිත කය වචනේ කියන තුන්දර හික්මවාගෙන මනාව ධර්ම ශ්‍රවණය කරමු මේ කෙටි කාලය තුල. එයින් අත්පත් කරගන්නා වූ මහානුභාව සම්පන්න කුසලය මාර්ගඵල අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂය සඳහාම අපට සසරට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තුනතිනි ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කළා. අද මේ සජීවී ධර්ම දේශනාව සඳහා මාතෘකාව මට ලබා දුන්නේ මංගල සූත්‍රයේ 6 වෙනි ගාථාව. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමා ඒ කියන්නේ මේ සජීවී ධර්ම දේශනාවේ මේ වෙනකොට මංගල සූත්‍රයේ පදනම් කරගෙන ගාථා ධර්මයන් පහක් පිළිබඳව විස්තර කරලා මේ හයවෙනි ගාථාව එහෙනම් මේ වෙලාව මම යොදාගන්නේ නැහැ මංගල සූත්‍රයේ නිධානය පිළිබඳව අපේ පින්නතුන්ට සිහිපත් කරන්න. එහෙම වුණොත් අපිට බලාපොරොත්තු වෙන කරුණු කීපේ පැහැදිලි කරගන්න තියෙන කාලය මදි වෙන නිසා. අපි කල්පනා කරමු මේ ගාථා රත්නයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මංගල කාරණා කීයක් තියෙනවද? මංගල සූත්‍රයේ පුරාවට තියෙන මංගල කාරණා ප්‍රමාණය 38යි. මේ ගාථා රත්නයේ තුල අන්තර්ගත මංගල කාරණා ප්‍රමාණය 38. කාරණා තුනයි. ආරති විරති පාපා. අපි බලමු මේකේ තේරුම. විරති කියලා කියන්නේ වෙන් වෙනවට. අතාරිනවට. විරති. පාපා. පාපයන්. එහෙනම් ආරති ආදීනවේ දැනගෙන පාපයන්ගෙන් වෙන් විය යුතුයි. මේ ගාථාව තුළ සඳහන් කරන්නේ කයින් සහ වචනයෙන් සිද්ධ වෙන පාපයන්ගේ ආදීනවේ දැනගෙන ඒ පාපයන්ගෙන් වෙන් විය යුතුයි. මජ්ජපානාච සංයමෝ මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ ආදීනවය දැනගෙන එයින් වෙන් විය යුතුයි. අප්පමාදෝච ධම්මේසු මෙතන ධම්මේසු කියලා සඳහන් කරන්නේ කුසල් වලට. එහෙමනම් අප්පමාදේසු අප්‍රමාදීව කුසල් දහම් රැස් කරගත යුතුයි. මේ කාරණා තුන මංගල කාරණාවක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මුලින්ම සඳහන් කළේ අකුසල් වලින් විරතිය. මේ විරතිය පිළිබඳව දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ විරතිය ආකාර තුනකට බෙදනවා. සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියලා. අපි කල්පනා කරමු බොහොම කෙටියෙන් මොකද්ද සම්පත්ත විරතිය? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපේ නিত্য සීලය පංච සීලය බෞද්ධයාගේ නিত্য සීලය පංච සීලය නිති පන්සිල් පෝයාට සිල් නිති පන්සිල් රකින්නවා පොයට අට සිල් සමාදන් වෙනවා. මේ තමයි බෞද්ධයාගේ සීලය. ගිහි බෞද්ධයාගේ. එහෙනම් අපිට සමහර වෙලාවට ප්‍රාණඝාත කරන්න අවස්ථාවන් යෙදෙනවා. අපි ජීවත් වෙනකොට අපි අතින් ප්‍රාණඝාතයන් සිද්ධ වෙන සිද්ධ කරන්න වෙන අවස්ථාවන් යෙදෙනවා අපිට. එහෙම අවස්ථාවක් යෙදුනහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සරලා කල්පනා කරන්න ඕනේ Taman ගැන. මම ගැන හිතන්නට ඕනේ. මගේ කුලය ගැන හිතන්න ඕනේ. මගේ වයස ගැන හිතන්න ඕනේ. මගේ උගත්කම ගැන හිතන්න ඕනේ. මේ වගේ තව කරුණු කාරණා රසක් දේශනා කරනවා මේ කරුණු පිළිබඳව හිතලා කල්පනා කරන්න ඕනේ මේ වාගේ කුලවත් මේ වාගේ ධනවත් මේ වාගේ උගත් මේ වාගේ ආගමකින් සංහිඳියාවටපත් වෙච්ච මම වගේ කෙනෙකුට මේ ප්‍රාණඝාතය කරන එක වටිනවද? ගැළපෙනවද? ඔබිනවද කියලා මම තීරණය කරන්නත් ඕනේ. ඒක තමයි සම්පත්ත විරතිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වටිනා මහකු සම්පත් ටික මට ලැබිලා තියෙන්නේ මං සංසාරේ මේ ප්‍රාණඝාතාදී අකුසල් නොකරපු හින්දා. එහෙමනම් නැවත නැවත මම මේක කරනවද කියලා අපි විමසලා ඉන්න ඕනේ. මේකට හොඳ උදාහරණයක් ධර්මයේ සඳහන් කරන මේ අපේ රටේ සිද්ධ වෙච්ච උදාහරණයක්. එක ළමයෙක් චක්කන කියලා තරුණ ළමයෙක්. මේ ළමයාගේ අම්මා අසනීප වෙනවා. වෙද මහත්තයා කියනවා මේ හාවෙක් අල්ලලා මරලා ඒ හාවගේ මස් අරගෙන මේ අම්මගේ ලෙඩේ සුවපත් කරන්න පුළුවන්. එහෙනම් අම්මගේ ලෙඩේ සුවපත් කරන්න හාමස් ඕනේ. ඒ හින්දා හාවෙක් හොයලා ගෙනත් තියන්න. මං එනකොට හාවෙක් ගෙනත් තියන්න. චක්කනෙට හිටිය අයියා කෙනෙක්. අයියා මල්ලිට කියනවා මල්ලි මං අම්මා බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නම්. උඹ වෙද මහත්තයා එන්න ඉස්සරලා කොහෙන් හරි හාවෙක් හොයාගෙන වරින්. දැන් චක්කන හරි යකමැති ප්‍රාණඝාත කරන්න. මෙයා සීලෙහි හොඳට සිල් ආරක්ෂා කරන පුතේ. කවදාවත් ප්‍රාණඝාතය කරලා නැහැ. නමුත් අම්මගේ අසනීපය ගැන හිතන්නත් ඕනේ වැඩිමල් සහෝදරයාගේ වචනයට ගරු කරන්නත් ඕනේ. චක්කන ගියා වෙලට. ඊළ හාවෙක් හොයාගෙන හොයාගෙන යනකොට හදිසියෙම පඳුරක් අස්සේ ඉඳලා හාවෙක් පැනලා දුවනවා චක්කන දැක්කා. චක්කනට බයේ තමයි හාව දුවන්නේ. නමුත් මෙයා දුවනකොට කවුද හදලා තිබ්බ උගලක පැටලිලා හිර වුණා. චක්කන බොහොම සතුටින් දුවගෙන ගිහිල්ලා හාව අල්ලගත්තා. අල්ලගෙන අතට ගන්නකොට මේ සතා ගැහෙනවා. චක්කනට කල්පනා වුණා මේ අහිංසක සතා මේ ගැහෙන්නේ මරයි කියලා බයයි. මෙයා හාව අතේ තියාගෙන කල්පනා කරනවා ඔබ කැලේට ගිහිල්ලා උඹේ යාළුවොත් එක්ක ජීවත් වෙන්න. මගේ අම්මගේ දිවි රකින්ද උඹේ ප්‍රාණය මට එපා කියලා රහව නිදහස් කරලා යවනවා. යවලා මෙයා කල්පනා කර කර ගෙදර එනවා. එනකොට අයියා අහනවා "හාවෙක් හම්බුනේ නැද්ද?" මෙයා කියනවා "හම්බ වුණා." කොයි? මං එයා නිදහස් කරලා ඇරියා. මෙයා හිතිච්ච දේවල් කතා ප්‍රවෘත්ති කියනවා. ඒ වෙලාවේ අයියා කියනවා "එහෙමනම් උඹට අම්මගේ ජීවිතයට වඩා හාවගේ ජීවිතේ වටිනවා වුණා." අයියාගේ මේ වචනේ ඇහෙනකොට මෙයාට හරි දුකක් හිතුණා. ශක්කන අම්මා ගාවට ගිහිල්ලා වාඩි වුණා. මෙයා අම්මා ගාවට ගිහලා සත්‍ය ක්‍රියාවක් කරනවා අම්මේ. අපේ අම්මා බොහොම පින් කරපු පුතෙක් හැටියට මම මේ ලෝකෙට බිහි කෙරුවා. මම මිනිහෙක් හැටියට ඉපදුනේ සංසාරේ පින් කරපු හින්දා. මගේ අම්මා පින්වන්ත පුතෙක් බිහි කරපු හින්දා මේ ජීවිතේ මං අද වෙනකන් ප්‍රාණඝාතයක් කරලා නැහැ. ඒ නිසා මගේ අම්මගේ ජීවිතේ රකින්නවත් මම ප්‍රාණඝාතයක් කළෙත් නෑ. අම්මේ මගේ සත්‍ය ක්‍රියාව ඇත්ත නම් මම මේ සිල්පදේ හරියට රැක්කනම් මගේ අම්මා සුවපත් වෙන්න ඕනේ. මෙයා සත්‍ය ක්‍රියාවක් කළාලු. හැබැයිම සඳහන් කරනවා චක්කනගේ අම්මා ඒ සත්‍ය ක්‍රියාවෙන්ම සුවපත් වුණා කියලා. චක්කනගේ සීල බලයේ මහත් බව. එහෙමනම් සම්පත් විරතිය මම ගැන මගේ තරාතිරම ගැන, මගේ කුලය ගැන, මගේ සීලය ගැන, මගේ උගත්කම ගැන කල්පනා කරලා මං වැන්නේකට මේ පහත් ක්‍රියාව ගැළපෙන වද කියලා කල්පනා කරලා ප්‍රාණඝාතය සිද්ධ කරනවද නැද්ද කියන තීරණයට යා යුතුයි. සම්පත්ත විරතිය. ඊළඟට තියෙන්නේ සමාදාන විරතිය. දෙවෙනි විරතිය සමාදාන. දැන් අපි පින්නතුන් මේ මොහොතේ පන්සිල් සමාදන් වුණා. මීට පෙරත් අපි ඕන තරම් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. දැන් පන්සිල් සමාදන් වීම තුල අපි පොරොන්දු වුණා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. නමුත් අපිට ප්‍රාණඝාතය කරන්න නැවත මුලින් කිව්වා වගේ අවකාශ එන්න පුළුවන්. ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ මම සිල් සමාදන් වෙලා ඉන්නේ. සමහරලාට මේ ක්‍රියාව සිද්ධ කළේ නැත්නම් මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. කමක් නැහැ. ජීවිතේ පරිත්‍යාග කරන්ද ප්‍රාණඝාතය කරන්න එපා කියලා ධර්මයේ සඳහන් කරනවා. මගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ. අනුන්ගේ ජීවිත විනාශ කරන්න එපා. මොකද මගේ ජීවිතේ එතන එහෙම නැති වුණත් මගේ ඊළඟ භවයේ ඊට වඩා බොහොම ඉහළට යනවා. ප්‍රාණඝාතය නොකරපු හින්දා ජීවිත පරිත්‍යාගය. සමාදාන විරතියෙන්. මේකත් මේ ලංකාවේ සිද්ධ වෙච්ච හරි වැදගත් සිද්ධියක්. ඒක උපාසක මහත්තයෙක් එයාගේ හරක් බාන නැති වෙලා මෙයා යනවා හරක් හොයන්න කැලේට. යනකොට අපේ රටේ තිබිලා තියෙනවා අඹරෙලි විහෙර කියලා විහාරයක්. මේ විහාරේ වැඩ ඉඳලා තියෙනවා පිංගල බුද්ධ රක්කිත කියලා හාමුදුරු කෙනෙක්. මේ මිනිසයා මේ හාමුදුරුව ගාවට ගිහිල්ලා පන්සිල් ගන්නවා. පන්සිල් අරගෙන හාමුදුරන්ට වැඳලා අවසර අරගෙන පන්සල පිටිපස්සෙන් තිබිච්ච ගල් තලාවට නැගලා තමන්ගේ හරක් බාන හොයාගෙන කැලේ වදින්නයි ලෑස්තිය. ගල් තලාව පල්ලෙහ බඩගින්න හිටපු පිඟුරෙක් එකපාරම පැනලා මේ මිනිස්සයා අල්ල ගන්නවා. අල්ලගෙන දැන් කකුල් දෙකේ ඉඳලා ටික ටික ටික ටික වෙලාගෙන වෙලාගෙන හිර කරගෙන හිර කරගෙන එනවා. දැන් මෙයාට ජීවිත අවසාව බොහොමයි. මේ ගතේ කැත්තකුත් තියෙනවා. නිකම්ම කැලේට යන්නේ නැහැ නේ. මර පිඹුර ටික ටික ඇඟ හිර කරනකොට මෙයාට හිතෙනවා මේ කැත්තෙන් මූ කැපුවොත් මට බේරෙන්න පුළුවන්. දැන් කැත්ත උස්සනකොට මතක් වෙනවා මේ ටිකකට ඉස්සරලානේ මං සිල් සමාදන් වුණේ. දැන් මේකෙන් කැපුවොත් මං සමාදන් වෙච්ච සීලෙන් වැඩක් නෑනේ. ආයෙ කැත්ත පාත් කරනවා. ආයෙ ටිකක් හද වෙලා රිදෙනකොට ආයෙ කැත්ත උස්ස ගන්නවා. ආයෙ සිල් මතක් කරලා ආයෙ කැත්ත පාත් කරනවා. ආයෙත් හද වෙනකොට ආයෙත් එහෙම කරනවා දැන් ඇඟ හුඟක් වෙලලා හුඟක් රිදෙනවා දැන් ඇට කූඩු පොඩි වෙන්න තරමට හිර කරනවා මෙයා නැවත නැවත මෙයා මරණ චේතනාව පහළ වෙනවා අන්තිමට මේ මිනිසයා කල්පනා කරනවා මේ පෞකාර හිතවිල්ලක් මට එනවා එනවා ඉවරයක් නෑ මේ හිතවිල්ල එන්නේ කැත්ත අතේ තියෙන හින්දා මේ කැත්ත අතේ නොතිබ්බොත් මට මෙයා මරන්න ක්‍රමයක් නෑනේ එහෙනම් මේ මිනිසයා කැත්ත විසිකරනවා කැත්ත අතේ තිබ්බොත් තමයි හිත පවෙන් පිරෙන්නේ. මෙයා කැත්ත විසි කරලා සිල් සිහිපත් කරනකොට අර සතා තමන්ගේ ග්‍රහණයේ ටික ටික මුදා හැරලා මෙයා අතහැරලා යනවා. බලන්න සීලය මොන තරම් ශක්තිමත්ද කියලා. සීලය මොන තරම් බලවත්ද කියලා. මේවා එදා විතරක් නෙමෙයි අද ජීවිතේ අත්දකින්න පුළුවන් දේවල් කැමැති ආසයි එනිසා ප්‍රගුණ කරන්න භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරවය ඇති කරගෙන මමත් මේක ක්‍රියාවට නගනවා. මමත් බලනවා මේකේ පිහිට ශක්තිය කොහොමද කියලා. මේකට කියනවා සමාදාන විරතිය කියලා. සමාදන් වෙච්ච නිසා වැළකුණා. තුන්වෙනි විරතිය සමුච්ඡේද විරතිය. මේ සමුච්ඡේද විරතිය කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් තත්ත්වයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා තවදාවත් තමන්ගේ ජීවිතේ පාප චේතනා වලින් පුරවගත්තේ නැහැ. පාප චේතනා අයින් කරලා බැහැර කරලා තියෙන උන්වහන්සේලා. ඒකට කියනවා සමුච්ඡේද විරතිය කියලා. එහෙනම් ආරති විරති පාපා පාපයන්ගේ ආදීනවය දැනගෙන එයින් වෙන්විය යුතුයි. දැන් අපි මේ කතා කරුවේ කයින් කරන වැරදි. ඒකට මේකේ සඳහන් කරන වචනෙන් කරන වැරදි පිළිබඳවත් දස අකුසල් පිළිබඳව කතා කරනකොට අපි වැඩියෙන්ම වැරදි කරන්නේ කොහෙන්ද? වචන වලින්. නේද? මොනවද අපි වචන වලින් කරන වැරදි? බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කියනවා පරුෂ වචන කියනවා මේවට කියනවා වචනයෙන් කරන අකුසල් හතරයි කයෙන් තුනයි හිතින් තුනයි වචනයෙන් හතරයි නිකමට හිතන්නකෝ බොහොම චූටි කටක් මුඛයක් අපිට තියෙනවා මේකෙන් කරන්න පුළුවන් දේවල් වල ශක්තිය මිනිස්සු මරන්න බැරිද වචන වලින් මිනිස්සු මරන්න පුළුවන් වචන වලින් අපි හිතනවා කඩු කිනිසිතුවක් උබයිනිත් විතරයි මිනිස්සු මරන්න ඕනේ කියලා. ඊට වඩා රිදෙන්න මිනිස්සු මර හැකි වචන වලින්. විඳවලා විඳවලා විඳවලා මැරෙන්න අපිට වචන පාවිච්චි කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අනුදැන වදාලා ඔබට පුළුවන් එහෙම කරන්න. නමුත් දේශනාව ඇතුලේ කිසිම කෙනෙක් ඉලක්ක කරලා එහෙම වචන පාවිච්චි කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. වචනයේද තියෙන මහ පුදුම හයියක්. මේ මුළු ලෝකයක් හදලා තියෙන වචන වලින්. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ මේ හැම ලෝකයක්ම නතු කරලා යහපත් තැනට අරගෙන ආවේ වචන පාවිච්චි කරලා. උන්වහන්සේට වෙන මුකුත් තිබුණේ නැහැ. වචන වල තියෙන පුදුමාකාර ශක්තිය. දීර්ඝ වශයෙන් මේ පිළිබඳවම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි මුඛයේ හැටි එක පරිවරයක් සඳහන් කරනවා මුක පද්ම දලාකාරං වාචා ඡන්දන සීතලං මදු තිෂ්ඨති ජීවහාග්‍රේ හෘදයේසු හලාහලං කියලා මිනිසුන්ගේ මුහුණ හරියට නෙළුම් මලක් වගේ මිනිසුන්ගේ මූණ නෙළුම් මලක් වගේ හරි පැහැදිලි පිරිසිදුයි මුක පද්ම දලාකාරං වාචා ඡන්දන සීතලං වචන වලින් යමක් කරනවලු හරියට සඳුන් වගේ සීතලයිලු මිනිස්සුන්ගේ වචන මුහුණ නෙළුම් මලක් වගේ ලස්සනයි වචන හඳුන් වගේ සීතලයි ඒ වචන කොච්චර මිහිරිද මදු තිෂ්ඨති ජීවහාග්ගේ හරියට දිවේ කෙරවල මේ පැණි තියෙනවා මේ අපි ප්‍රකාශ කරන වචන සඳුන් වගේ සීතල වචන නීපනි තුලින් රිංගලා හරි මිහිරට තමයි කනට එන්නේ. ඒ තරම් මිනිසුන්ගේ වචන ලස්සනයි මදු තිෂ්ඨති ජීවහාග්‍රේ. හෘදයේසු හලාහලං. මිනිස්සු එහෙම වචන පාවිච්චි කළාට හදවත ඇතුලේ මොනවද තියෙන්නේ? හලාහල කියන දරුණු විස හදවත ඇතුලේ තියෙනවා. නමුත් වචන වලින් මුළු ලෝකයම රවට්ටලා තියෙනවා හරි ලස්සනට. වචන වලට කරන්න පුළුවන් දේ. තවතැනක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ගේ කටේ තියෙනලු කෙටේරියක්. හැම මිනිහෙකුගේම කටේ කෙටේරියක් තියෙනවලු. කෙටේරියෙන් අපි මොකද්ද කරන්නේ? කපන එක. දැන් මේ කටේ තියෙන කෙටේරියෙන් අපි කාවද කපන්නේ? මේ කපන්නේ තමාවමයි. ඒ මේ කටින් ප්‍රකාශ කරන අර පාපතර ක්‍රියාවන් හතර නේද බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන පාවිච්චි කරනවා මේ හතරෙන්ම කාවද කැපෙන්නේ? මාව කැපෙන්නේ. කැපිලා කැපිලා කැපිලා මහා වේදනාවක් අන්තිමට මට එකතු කරලා දෙනවා. වෙන කවුරුවත් නෙමෙයි මාවයි කැපෙන්නේ. එහෙනම් කටේ කෙටේරියක් තියෙනවා. අනුන්ව කපන්නත් ඒ කෙටේරියෙන් පුළුවන්. ඒ තුලින් රැස් වෙන්නේ මහා කුසලයි. අපි පිනතුන් අහලා ඇති අම්බපාලි පිළිබඳව. හැමෝම දන්නවනේ අම්බපාලි ගැන. එයා අවසාන ආත්ම භාවයේ ඉපදුනේ අම්මෙක් නැතුව. ඕපපාතිකව. අඹ ගහක් මුල. හරිම ලස්සනයි. අඹ ගහ මුල ඉපදුන නිසා අම්බපාලි. නමුත් මේ අවසාන ආත්ම භාවයේ අම්බපාලිගේ ජීවන වෘත්තිය වෛශ්‍ය වෘත්තිය. අම්බපාලි ඇයි වෛශ්‍යාවක් වෙන්නේ? මීට කලිනුත් ඇය වෛශ්‍යාවක්. අපායවල වල හිටිය සීමාවක් නැහැ. පෙරේත ලෝකවල හිටිය සීමාවක් නැහැ. මනුස්ස ආත්මයට ආපු මේ පාපයෙන් පස්සේ ආපු ආත්මයක් ආත්මයක් ගානේ මෙයා වෛශ්‍යාවක්. මොකද්ද කරලා තිබිච්ච වරද? මේකත් මේ කටේ වැරද්ද. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පැවිදි වෙලා හිටියේ. හැබැයි මාර්ගඵල ලබාපු නැති නමුත් පුතග්ජන ආර්ය ශ්‍රාවිකාවක්. මෙයා හරිම සන්තෝෂෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිබිච්ච ගව් ගානක් උස රත්තරන් චෛත්‍ය මළුව අතු ගෑවා. හරි ලස්සනට අතු ගෑවා. අතු ගෑලා මෙයා බුදුන් වඳින්න ඉන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇඟපත හොදගෙන ඉන්න එළියට ගියා. මෙයා ඇඟපොත හොදගෙන එනකොට රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය මළුව පැදකුණු කරනවා. චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරනවා. මෙයා දකිනවා දැන් මෙයාත් මේකට එකතු වුණා. ටිකක් වටේ යනකොට දැක්කා මේ කාගෙන් හරි කෙල ටිකක් වැටිලා මළුවේ. මෙයාට ඒක පාරම තරහාවක්. මේ මම ලස්සනට ඇමදලා ගියපු මළුවනේ. මේක දැක්ක ගමන් කියුණා මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගැහුවේ කියලා. එහෙම කියලා ඒක ඒ ආරන් දැම්මා. නමුත් මේ කෙල ටික වැටුනේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් අතින්. එයාට කිවිසුමක් ගියා. මළුව ප්‍රදක්ෂිනා කරන වෙලාවේ ඒ වෙලාවේ කෙල ටිකක් වැටුණා දැක්කේ නැහැ. නමුත් අරයා හොයන්නේ බලන්නේ නැතුව ඒක පාරම වෛශ්‍යාව කියන වචනේ අර මෙහෙණින් වහන්සේට පාවිච්චි කළා. ඒක වැරද්දට එයා අපායට ගියා. තිරිසන් ලෝකෙත් හිටිය, പ്രേත ලෝකෙත් හිටිය, මනුෂ්‍ය ලෝකෙට ආපු ආපු වාරයක් වාරයක් පාසා එතනින් පස්සේ ආවයිශ්‍යාවක්. එහෙනම් නිවන් දැක්ක මාර්ගඵල ලබාපු අවසාන ආත්මෙත් මුල් කාලේ වෛශ්‍යාවක්. වචනේට කරන්න පුළුවන් ශක්තිය. අපි මේ අතීත කතන්දර විතරක්ම අහහා ඉන්නවා. මේ මේ වගේ දේවල් අදට ප්‍රත්‍යක්ෂ නැද්ද? වර්තමානට ප්‍රත්‍යක්ෂ මොකද කතාවක්. කාලේ සීමය සහිතයි. ඉතාලියේ කියන අය තවමත් ජීවත් වෙලා ඉන්න අය. මේ ඉතාලියේ නැව් සමාගමක අයිතිකාරයෙකුට ඉඳලා තියෙන දුවක්. එයා වයස අවුරුදු 13 දී මහත් වෙන්න පටන් ගත්තලු. ගොඩක් මහත් වෙනවා. දැන් මෙයාගේ ඇස් පේන්නේ ඇස් උඩට මස් කඩා වැටිලා. මෙයාට කෑම කන්න බෑ උගුර කට මහත් වෙලා එළියට එන තරමට. මෙයාට ඇවිදගෙන යන්න බෑ කකුල් මාරු කරන්න බෑ ඒ තරම් එයා මහතයි. ඒ තාත්තා කල්පනා කරනවා මගේ දුවට ලෙඩක්. දුව අරගෙන යනවා. දන්න දන්න විශේෂඥ වෛද්‍යවරු ගාවට අරන් ගියා හැමතැනම එක ගියා. නමුත් හැමෝම කියනවා මෙයාට කිසිම ලෙඩක් නෑ කියලා. අන්තිමේ මෙයා හරිය කනස්සල්ලෙන් ඉන්නකොට මෙයාගේ යාළුවෙක් මෙයාට කියනවා උඹ දුව එක් කරගෙන ඵලයන් ඔන්න ඇමරිකාවේ මියාමි කියන වෙරළේ ඉන්නවා කේසි කියලා එක්කෙනෙක්. එයා ගාවට එක්ක යමන්. එයාට තියෙනවා අදි මානසික බලයක්. මිනිස්සුන්ගේ පෙර ආත්ම දකින්න පුළුවන් හැකියාවක් එයාට තියෙනවා. එයා ගාවට ගෙනිහිල්ලා අහපන් උඹේ දුව පෙර සංසාරේ කරපු පවක්වත් පළ දීගෙන එනවද කියලා අහපන්. මේක මෙයා නැව් සමාගමක අයිතිකාරයෙක්නේ හොඳට සල්ලි මිල මුදල් තියෙන්නේ නැති දුව අරගෙන ඇමරිකාවේ මියාමි වෙරළට ගිහිල්ලා කේසි මුණ ගැහුණා. මුණ ගැහිලා මෙයාට ඉදිරිපත් කරනවා මගේ දුව මේ විදිහේ අසාමාන්‍ය විදිහට මහත් වෙනවා ඒකට තොරතුරු හොයලා දෙන්න. මෙයා ඇස් දෙක පියාගෙන මෙයාගේ අතීත භවයේ දිහා බලාගෙන බලාගෙන යනකොට මෙයාට වැඩි ඈත නෙමෙයි බොහොම ළඟින්ම හම්බ වෙනවා තොරතුරු. මේ දැන් අපේ අය දන්නවා ඔලිම්පික් ක්‍රීඩාව ගැන. ඉස්සරලාම ඔලිම්පික් ක්‍රීඩාවේ කාන්තාවේ දීවේ නෑලු. පස්සේ කාලෙලු කාන්තාවන්ට දුවන්න අවස්ථාව හම්බ වුණේ. එහෙනම් ඉස්සරලාම ඔලිම්පික් ක්‍රීඩාවේ මීටර 100 දුවලා දිනපු කාන්තාව තමයි අද මේ නැව් අයිතිකාරයාගේ දුව. මෙයා දිනාපු වෙලාවේ ඉස්සරලාම ලෝකයේ ඔලිම්පික් දුවල කාන්තාවක් දිනලා. හැමෝටම හරි සතුටුයි. මේ තරුණියගේ යහළුවන්ට එහෙලියන්ට හරිම සතුටුයි. මේගොල්ලෝ දුවගෙන දුවගෙන ගිහිල්ලා තමන්ගේ යෙහෙළියේ ඉතින් විවිධ විදිහට පිළිගත්තා. ප්‍රශංසා කෙරුවා. මේ යෙහෙළියෝ රෑනේ හිටියලු ටිකක් ඇඟ මහත යෙහෙළියක්. අර දුවල දිනාපු තැනැත්තිය අර යෙහෙළියට කියනවා උඹ හරි මහතයි. මහත හින්දා උඹ හරි කැතයි. මට වාගේ කෙට්ටු ඇඟක් උඹටත් තිබුණා නම් උඹටත් ඔලිම්පික් දුවලා දිනන්න තිබ්බා. මේව සමච්චල් කළා විහිළුවක් කළේ නමුත් අරයගේ හිත හරියට රිදුනා එයා අඬ ආපහු ගියා කේසි ප්‍රකාශ කරනවා මෙන් උඹේ දුව කරලා තියෙන වැරද්ද අර විහිළුවට විහිළුයි කියලා උසුළු විසුළු කමත කරලා සමච්චල් කරපු එකේ පාපය තමයි ඇයි මේ ගෙවන්නේ දැන් අවුරුදු 13යි වයස කේසි ප්‍රකාශ කරනවා මෙයාගේ මේ தත්ත්වය අවුරුදු 23ක් වෙනකන් තියෙනවා ඒ කියන්නේ තව අවුරුදු 10ක්ම මෙයා මෙහෙම විඳවන්න ඕනේ. 23න් පස්සේ මෙයාගේ ශරීරයේ මහත ස්වභාවය අඩු වෙනවා. මේ අවුරුදු 13 දී මහත් වෙන්නේ බර රාත්තල් 400යි. 23 දී අඩු වෙනවා. දැනටත් ඇය ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් හදාගෙන. වෙද්දා කේසි තවමත් ඇය ජීවත් වෙලා ඉන්න කෙනෙක්. එයා ලියාපු මේ අතීත කතන්දර මේ කර්මයේ පුනර්භවයේ මේ කර්ම විපාක ගෙනත් දෙන කතා පිළිබඳව හරියට එඩ්ගාකේසි ලියපු පොත් තියෙනවා. මේවා දැනගන්න අපේ දරුවෝ ඒවා කියවන්න ඕනේ. අපි ඒවා කියවන්නේ අපි ඒවට අකමැති. අපි කතා කරන වචනින් කරන අකුසල් හිස් වචන අපේ ළමයි දැන් පුරුදු වෙලා ඉන්නේ මේ නව කතා කියවන්නේ. ඒවත් අද තියෙන නව කතා ගැන අපි වැඩිහිටියෝ දන්නවා. ඒවා කිසිම හරයක් නැති, වැදගැම්මක් වටිනාකමක් නැති, අනුන්ගේ ඕපාදූප ලියවිච්ච හිස් වචන ගොඩක් ගොඩ ගැහිච්ච නවකතා තමයි අද වැඩියෙන් තියෙන්නේ අර පිට කවරෙට හිත ඇදිලා යන රාගයේ අවසන පින්තූරයක් දාලා තියලා තියහම ළමයි බොහොම වේගෙන් ඕක අරගන්නවා වටිනා හරවත් පොතක් පතක් හම්බ වුණොත් ඒගොල්ලෝ කවදාවත් ඒවා කියවන්නේ නැහැ අනුන්ගේ උපාදූප කියවලා අපිත් ඒ වගේ තියෙන දේවල් අනුකරණය කරන්න ප්‍රයාත්මක කරන්න ගිහිල්ලා අපේ ජීවිතෙත් අතරමං කරගෙන විනාශ කරගෙන ඉවර කරගන්නවා. මේ කේසි ලියන හරි වටින පොතක් තියෙනවා. සංසාර මන්දිර කියලා. එද්ගා කේසි ලියන පොත කන්නි මහර සුමංගල හාමුදුරුව තමයි සංසාර මන්දිර කියලා පරිවර්තනය කරන්නේ සිංහලට. හුඟක් පරණ පොතක් මං හිතනවා පරණ පොත් සාප්පුවල ඇති. අරගෙන කියවන්න මේ වාගේ මේ ලෞතර ධර්මය අදට ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා හරියට පැහැදිලි කරලා දෙනවා. අපිට හරියට වටිනා ධර්මයේ දකින්න. මේ වචනයෙන් කරගත් අකුසල් වල යම් ප්‍රමාණයක් කුල්ලපන්තක හාමුදුරුව ගැනත් අහලා තියෙනවා. උන්වහන්සේ නේද අර හාර මාසයක් තිස්සේ හතර පද ගාථාවක එක පේලියක් පාඩම් කරගන්න බැරි වෙච්ච හාමුදුරුව. දන්නවා අපේ අය. බරිතන මහා පන්තක හාමුදුරුව එළවෙනවා මෙයාව. ඔබට මහානකම හරියන්නේ නැහැ. මේ හාර මාසයක් හතර පද ගාථාවක් මාසෙකට එක පේලිය ගානේ පාඩම් කෙරුවොත් පාඩම් හිටින්න දෙපෙයි. මෙයාට පාඩම් හිටින්නේ නැහැ. දෙරතන එළෙව්වා. නමුත් මල්ලි කල්පනා කළා අයියා මං එළවන එකක් නෑ. මේ තරහට කියන්නේ ඇති. මේ මහපන්තක පිල්ලපන්තක අයියයි මල්ලි. නමුත් එදා දාන පින්කමකුත් තිබුණා. හාමුදුරුවෝ 500ක් ඒකට අවශ්‍යයි. මෙයා හිමීට හිමීට ගිහිල්ලා බැලුවා දාන දිෂ්ටිකේ මගේ නම තියනවාද කියලා. ගිහිල්ලා බලහම චුල්ලපන්තකගේ නම ඒකේ නෑ. මෙයා කල්පනා කරුවා අද නම් මං එළවලාමයි තියෙන්නේ. දැන් හරි දුකෙන් ආරාමයෙන් බැහැලා මෙයා යන්න යනවා. බුදුරජාණන් වහන්සේ දකින්නවා. උන්වහන්සේ ඇඟිල්ලෙන් අල්ලගෙන මේ පුංචි ළමයා එක්කන් යනවා පුංචි හාමුදුරුවෝ. එක්ක ගිහිල්ලා අපි පින්නතුන් කතාව දන්නවා. බටපිලේ වාඩි කරවලා රෙදි කැල්ලක් දීලා පුතේ රජු හරණං රජු හරණං කියලා මේ කත ගාපන් කිව්වා. මෙයා දැන් ගිහිල්ලා අත ගන්නවා රෙදි කෑල්ලට. දෙතුන් පාරක් අත ගාලා බලනකොට හරි ලස්සන පිරිසිදු රෙදි කෑල්ල ටිකක් කිලිතු වුණා. කොහොමද මේක කිලිතු වුණේ? මගේ අතේ තිබ්බ කුණු ගෑවිලා. එහෙනම් මගේ ජීවිතෙත් මං කරන වැරදි නිසා මේ විදිහට කිලිතු වෙනවා. හරි ලස්සනයි අපේ ජීවිත. හරි ප්‍රබෝෂරයි මිනිස් හිත. මිනිස් හිතට වඩා ලස්සන වස්තුවක් මේ ලෝකේ කොහෙවත් තියනවද? ඉන්ද්‍ර නීල මාණික්කයකට චන්ද්‍රකාන්ති මාණික්කයකට ආලෝකමත් කරන්න බෑ මිනිස් හිතේ තියෙන ආලෝකේ. පබස්සර නිදම් භික්කවේ චිත්තං භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මිනිසුන්ගේ හිත හරීම ප්‍රබාසරයි. අපි ඒ අහලා තියෙනවා නේද පුංචි ළමයි පුංචි කාලේ පෙර ආත්ම ගැන කියනවා කියලා. විපත්තරවල දැකලා තියෙනවා. හ්ම් ඔයගොල්ලෝ දැකලා අහලා ඇති අහවලාගේ ළමයා ගිය ආත්මය ගැන කියනවලු. මෙරිච්ච හැටි කියනවලු. එම අහලා තියෙනවා. නමුත් හොඳට හොයලා බලන්නකෝ මේ පෙර ආත්ම ගැන කියාපු පුංචි ළමයි අවුරුදු 3 4 ළමයි අවුරුදු 10 12 වෙනකොටත් ඒවා කියනවාද? කියන්නේ ඇයි ඒගොල්ලන්ට කියන්න බැරුව මතක නැතුව යනවා. ඇයි මතක නැතුව යන්නේ? අර ලස්සන පිරිසිදු හිතට පෙර භවයේ සිහිපත් කරන්න තරම් හැකියාවක් තිබ්බා. තවම ඒවා කෙලස් දූවිලි වලින් වැහිලා නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආගන්තුකේන පිටපැත්තෙන් එනවා උපක්ඛලිට්ඨේන උපක්ඛලිට්ඨං ළමයි ලොකු වෙන්න ලොකු වෙන්න පිටින් අරගන්නවා විවිධ ක්ලේශ ධර්මයන් එයාගෙන් හිත අපිරිසිදු වෙනවා එතකොට අර හැකියාවන් යටපත් වෙලා වැහිලා යනවා මේ කොච්චර ප්‍රත්‍යක්ෂද ධම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද චුල්ලපන්තක හාමුදුරුව කරලා තිබුණ වැරද්ද මෙයා බොහෝම උගත් ධර්මයේ උගත් පඬිවරයෙක් මේට ඉස්සරලාත්මික මෙයා දැන් විශාල පිරිසක් තියාගෙන ධර්මයේ උගන්වනවා. ධර්මයේ උගන්වන වෙලාවේ මෙතන ඉන්න ටිකක් ඉගෙන ගන්න අමාරු ළමයි. හැමෝටම එක විදිහට ඉගෙන ගන්න බෑනේ. අර ගුරුවරයා එක දවසක් අර ළමයි මැද්දේ අර ඉගෙන ගන්න අමාරු ළමයාට මෝඩයා කියනවා. එදා ඒ ළමයාට මෝඩයා කියපු එකේ වැරද්ද තමයි 4 මාසයක් තිස්සේ එක ගාථාව පාඩම් කරගන්න බැරුව යන්නේ. දැන් එකතු කරන්න ඕවා අපේ ජීවිතේට මේ ජීවිතය ඇතුලේ අපි කී දෙනෙකුට මෝඩයා බූවා බල්ලා හරක කියලා කියලා ඇද්ද නේද මේ සාන්දෘෂ්ටික දහමක් තියාගෙන අපි අපේ ජීවිතේ කොච්චර වරද්ද ගන්නවද ධර්මයේ නොදන්නා සමාජය බොහොම අගාධයට යනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා දේශනා කළේ ඒ නිසා ධර්මයේ දන්න අය ධර්මයේ විසින් රකින්නවා කියලා දේශනා කළේ මේ නිසා එන මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරුවා ඇති කියලා හිතෙනා වෙලාවත් එක්ක. දෙවෙනි කාරණාව මජ්ජපානාච සංයමෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මත්පැන් පානෙන් වළකින්න. මද්ද්‍රව්‍ය කියලා කියන්නේ මහ පුදුම විසක්. මේ බුද්ධ දේශනාව. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු පුද්ගලයා තිරිසනෙක් වෙනවා. එයාට ලැජ්ජාව, බය නැතුව යනවා. කරුණාව, මෛත්‍රිය එයා ගාව නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කරුණාව, මෛත්‍රිය, ලැජ්ජාව, බය මේව මිනිස්සුන්ට උපතින්ම සහජයෙන්ම අත්පත් වෙන දායාද. එහෙමනම් ලැජ්ජාව, බය, කරුණාව, මෛත්‍රිය තියෙන මිනිස්සු ගාව මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු මිනිහා ගාව මේවා නැතුව යනවා. එහෙනම් ඔහු ළඟින් මනුස්සකම නැතුව යනවා. ඔහුට මිනිහෙක් කියලා කියන්න බැරුව යනවා. එහෙනම් මේ විස පානය කරන අයට අපිට මිනිස්සු කියලා කියන්න බෑ. කකුල් දෙකෙන් හිටගෙන හිටපු පළියට මනුස්ස කියලා කියන්න පුළුවන්ද? කකුල් දෙකෙන් හිටිය පළියට මනුස්ස කියන්න බෑ. මනුස්ස කියලා කියන්නේ ಗುಣධර්ම තියෙන්න ඕනේ. මනුස්ස ಗುಣධර්ම. ඒ වගේ ප්‍රධානයි ලැජ්ජාව, බය, කරුණාව, මෛත්‍රිය, දයාව කියන දේවල්. මෙන්න මේ නිසා තමයි අර ඒක බ්‍රාහ්මණ පණිවරයෙක් සඳහන් කරන්නේ මිනිස් රූපේන මෘගා චරන්ති කියලා. මිනිස් වෙස්ගත් තිරිසන් සමාජ ජීවත් වෙනවලු. මේක අපි පින්නතුන්ට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නේද? මිනිස් වෙස්ගත් තිරිසන්ව අපි ඇතර කොච්චර ඉන්නවද කියලා. එහෙනම් මද්ද්‍රව්‍ය ඒ තරම් සමාජයේ නෙමෙයි තමාව විනාශ කරන මහා පිළලයක් මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරුණු හුඟක් දේශනා කොට වදාලා අවසාන තැනක උන්වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. බුද්ධත්වයේ කියන එක පහසුවෙන් ලබන්න පුළුවන්ද? ලබන්න නැතිව අපිට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නවත් හිතෙන්නේ නැහැ. ඒක ඒ තරම් අමාරුයි. බුද්ධත්වයේ කියන එක. සක්විති රජකම මේ මේ පණ පිටින් මෙතන ඉන්න ගමන් සක්විති රජුරවන්ට හිතුණොත් දිව්‍ය ලෝකෙ පැත්තේ ගිහින් එන්න ඕනේ කියලා එයා ඔහොමම යනවා දිව්‍ය ලෝකේ. ශක්විති රජෙක් කියන්නේ වන් කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාහම කොහොමද ආදාහනය කරන්න කියලා ආනන්ද හාමුදුරුව විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද ශක්විති රජෙක් කොහොමද ආදාහනය කරන්නේ මේ විදිහට මං ආදාහනය කරන්න කියලා. ඉතින් එතකොට අපිට ශක්විති රජෙක් ගැන හිතන්න පුළුවන් එයත් හරි සංසාරේ පාරමිතා පුරලා පින් කරන කෙනෙක්. එහෙනම් ශක්විති රජකම කියන එක එහෙමකට ලබන්නත් බෑ. බුද්ධත්වයේ එහෙම ලබන්නත් බෑ. සක්විති රජකම එහෙම ලබන්නත් බෑ. මහා බ්‍රහ්ම කියන තනතුර ලබන්නත් බොහොම පහසුවෙන් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නරින්ද සම්පatti නරින්ද ලෝකේ මේ මිනිස්සුන්ගේ ලෝකේ තියෙන උසස්ම සම්පත තමයි ශක්ති රජකම. සුරින්ද සම්පatti සුරංග ලෝකේ සුරින්ද ලෝකයේ. එහෙනම් දෙවියන් අතර දෙන උතුම්ම සම්පත සක්‍ර දේවේන්ද්‍ර කියන পদවිය. මුනින්ද සම්පatti මහාර භන්තේ මහ රහතන් වහන්සේලා පිරිවරාගත් ශ්‍රේෂ්ඨත්වයේ ලෞතර බුද්ධත්වයේ නදුල්ලබා කන්ත සුරා විරන්තේ සක්විති රජකම සක්‍ර දේවේන්ද්‍ර পদවිය ලෞතර බුද්ධත්වයේ කියන මේ අතිශයින් දුර්ලභ වූ දුෂ්කර වූ කාර්යයන් දුෂ්කර නැලු සුරාවෙන් වැළකිච්ච කෙනාට. එතකොට අපිට මේ තුලින් හිතන්න පුළුවන් මහා ඈතකට සුරාවෙන් වළකිනවා කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨද? අවසාන කාරණාව අප්‍රමාදීව කුසල් රැස් කරගatiති අප්‍රමාදෝච ධම්මේසු මිනිස්සු අප්‍රමාදී විය යුතුයි කාලය අවසාන නිසා මම මේක බොහොම කෙටි කරනවා. කොසල් රජුගේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසනවා ස්වාමීනි මෙලවත් දිනු කරන පරලොවත් දිනු කරන ක්‍රියාවක් නැද්ද අපිට කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලවයි පරලොවයි දෙකම එකම විදිහට සුරක්ෂිත කරන එක ක්‍රියාවක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රියාව? අප්‍රමාදය. මෙලවත් දිනු කරනවා පරලයක් දිනු කරනවා එහෙනම් අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ ඒක ඉගෙන ගන්න ළමෙක් අධ්‍යාපනයේ පිළිබඳව අප්‍රමාදී වෙන්න ඕනේ කම්මැලිකම් කළොත් එයාට බැරුව යනවා තමන් බලාපොරොත්තු වෙන ඉලක්කය හොයාගන්න තරුණ කාලේ ධන සම්පත් හොයාගෙන යන අය තරුණ කාලේ ධනෙ හිව්වේ නැත්තම් වයසට ගිහිල්ලා ඒගොල්ලෝ හරියට කනගාටු වෙනවා ලෙඩ හැදිලා දුක් විඳ විඳා හරියට කනගාටු වෙනවා. මේ වියදම් කරගන්න මුදලක් නැහැ. අනුන්ගෙන් ණයට ඉල්ලලා දැන් ණය බර වැඩි වෙලා මිනිස්සු ණයට දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්දා යොබ්බනේ ධනං තරුණ කාලේ හොඳට ධනයක් සම්පාදනය කරන්න ඕනේ. එහෙනම් ඒකටත් අප්‍රමාදී වෙන්න ඕනේ. ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව බණ භාවනා කරමින් අප්‍රමාදී වෙන්න ඕනේ සසර ගමන නිමා කරන්න කෙටි කරගන්න. එහෙම අප්‍රමාදින් දුණුත් උන්වහන්සේගේ සසර ගමන සමහරලාට තිබුණට වඩා දික් වෙන්න පුළුවන්. එහෙනම් අප්‍රමාදය අපේ හැම දෙයක්ම දිනුවටපත් කරන ඉහළට ගෙනියන ධර්මතාවය. අපි අප්‍රමාදී වෙන්න ඕනේ. ඇයි ඒ අප්‍රමාදී වෙන්න ඕනේ? අපිට පුළුවන් ද කිසිවක් හේතට කල් තියන්න? අද නෙවෙයි හේත කරනවා කියලා. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අද කළ යුත්තේ අදම කරලා ඉවර කරන්න. අජේව කිච්ඡං අද කළ යුතු කාර්යය අදම කරන්න. ඇයි ඒ? කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ? කාටද කියන්න පුළුවන් මම හෙට මැරෙන්නේ නෑ කියලා. හෙටට ඉතුරු කරලා තියලා ඒව ඉවර කරන්න බැරි වෙයි. අද කළ යුතු දේ අදම කරලා ඉවර කරන්න. අප්‍රමාදී වෙන්න. එම්නම් අපේ පින්නතුන්ට පුළුවන් ද හෙට සිල් ගන්න අද නවතින්නේ හෙට බණ භාවනා කරන්න, හෙට කුසල් රකින්න, හෙට පන්සිල් ආරක්ෂා කරන්න, අද මුව කැඩිලා බිඳලා ගියාට කමන්නේ අද සතුටුයි, අද විනෝදයි. අද සතුටු වෙන දවසක්, අද ගෙදර උත්සවයක්, අද උපන් දිනයක්, අද මංගල අවස්ථාවක්. අද සතුටු වෙලා හෙට ඉඳලා මං ආපහු සිල් රකින්නවා කියලා අපිට කල් කියන්න පුළුවන්ද? සීලය එහෙම රකින්න බෑ. ඒක එහෙනම් දිගින් දිගට ආරක්ෂා කරන්න අප්‍රමාදී විය යුතුයි. මේ දකින්න දේවල් ඔක්කොම මතු පිට ලෝකේ තියෙන දේවල් සසර ගමන ඊට වඩා හරි භයානකයි. ඒක ඊට වඩා හරිම දුකින් පිරීලා තියෙන්නේ. ඒ සංසාර ගමන කෙරවල කරන මාර්ගයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙනම් අපි කල්පනා කරමු අපේ ජීවිත බොහොම වටින තැනක තියෙන්නේ. හරි උදාාර තැනක අපේ ජීවිත තියෙන්නේ. මිනිස්සු වෙලා අපි ඉපදිලා නිකම්ම මිනිස්සු නෙමේ මහේ ශාක්‍ය මිනිස්සු අපි. ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, අතපය හොලවන්න පුළුවන්. අපිට මුකුත් අඩු නෑ. ඒ නිසා අපි මහේ ශාක්‍යයි. අපි හිතන්නේ මහේ ශාක්‍ය කියලා කියන්නේ දෙවියන්ට විතරයි කියලා. නෑ අපිත් මහේ ශාක්‍යයි. අල්පේ ශාක්‍ය මිනිස්සු නැද්ද එහෙනම්? ඉන්නවා. කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති, ඇවිදින්න බැරි හොඳට යමක් හිතන්න බැරි මිනිස්සුත් අපි අතර ඉන්නවා. එහෙමනම් අල්පේ ශාක්‍යයි සසර කුසල් කරලා මිනිස් ආත්ම භාවයේ ලබනද වාසනාව තිබුණාට ෂණ සම්පත් නැහැ. අපිට ඒ ඔක්කොම මේ බුද්ධාන්තරය තුල තියෙනවා ධර්මයේ ජීවමානයි. ඒ සියල්ල අපිට රැස් කරන්න පුළුවන් හැකියාව තියාගෙන අපි ප්‍රමාද වෙනවා නම් අත අරිනවා නම් කුසල් රැස් කරන එක හෙටට කල් දානවා නම් අපි තරම් අවාසනාවන්තයෝ මේ ලෝකේ නෑ මායයට රැවටිලා අපි මායය එක්ක යනවා මායя දෙන දෙන දේ අපි අල්ලා ගන්න ලෑස්තියි. මේ ලස්සන ලෝකෙ පෙන්නලා අපිට දීලා තියෙන මායя. අපි රවට්ටන්නේ. හරියට අපි ක්‍රීඩකයෝ වගේ මායя හරි ලස්සන බෝලයක් එවනවා. අපි එළවගෙන ගිහිල්ලා ඒකට පහර දෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. එහෙනම් මේ සියල්ල අවබෝධ කරගෙන මේ ශ්‍රේෂ්ඨ ජීවිතය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ජීවමාන අවස්ථාවේ අපි යහපත සඳහා අරගෙන යන්නේ නිවීම සඳහා අරගෙන යන්නේ. අපි උන්වහන්සේට බුද්ධ පූජාවක් කරමු. මොකද්ද හැබෑ වූ බුද්ධ පූජාව? උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එකයි බුද්ධ පූජාව. සැබෑ බුද්ධ පූජාව. අපි ඒක කරමු. අද දවසේ සිහිපත් කළා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ අපි පින්නතුන් විශේෂයෙන් තමන්ගේ දියණියගේ ජන්මදිනයේ සිහිපත් කරලා ආශිර්වාද කිරීමත් අරමුණු කරගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපි අද දියණියට ආශිර්වාද කරමු. මේ ඉපදිච්ච නිසා මේ භවයේ මිසක් නැවත කවර කවමදාකවත් ජන්මදිනයක් සිහිපත් කරන්න අපි දීනිය මේ සංසාරේ උප්පත්තිය නොලබාවා මේ කුසලයාගේ බලෙන් ශක්තියෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ ආත්ම භාවය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න දීනියට මේ කුසලයේ බලේ ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන අපේ පින්තුන්ගේ තවත් අරමුණු කීපයක් තියෙනවා. මෙහි පැමිණ සිටින සියලුම දෙනාට දෙනා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති චන්ද්‍රදාස යාපා මහතා ඇතුළු සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාව සිදු කරනු ලබන කල්යාණ මිත්‍රත්වයෙන් අපිත් සිහිපත් කරනවා අතිගෞරවනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත් මේ බෞද්ධ ආගමනවලි නාලිකාව රූපවාහිනී මාධ්‍ය ප්‍රවත්වාගෙන යමින් බෞද්ධ සමාජයට මහත් වූ සේවාවක් සිදු කරන අතිගරු දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ ස්ථානයේ ස්ථානයේ පින් බලාපොරොත්තුෙන් රැස්ව සිටින සියලුම පින් කැමැති සත්වයින්ට මේ පින් අනුමෝදන් වේවා. සතරවරම් දෙවි මහරජවරුන්ට ඉෂ්ට දේවතාවුන් ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කුසල් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා කියලා අපි අය අදිෂ්ඨාන කරනවා. අපි කල්පනා කරමු මේ සියලු දෙනාටම ධර්ම දානය නැමැති මහා කුසලයේ අපි අනුමෝදන් කරනවා සියලු දෙනාට මේ කුසල් අත්පත් වේවා පින් කැමති සත්වෝ මේ කුසල් ලබාගෙන සසර ගමන දුක් ඇති තැනක ඉන්නවා නම් සුවපත් කරගනිත්වා සුගතියක උප්පත්තිය ලැබලා වහ වහ කුසල් ලබාගෙන සසර කෙරවල කරත්වා අපිත් සමග සුජීවත්ව ඉන්න මෙහි සඳහන් කරපු නොකරපු සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ලැබේවා මෙලව සුවපත් වේවා පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන මාර්ගඵල අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න ගෞතම බුද්ධ ශාසනය තුලදීම අපට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. කාකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතු භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු මේ වටිනා උතුම් ධර්ම දේශනාවෙන් අපි දැනගත්තා අපි අවබෝධ කරගත්තා මේ වචනයෙන් අපි කරන වැරදි හතර නිසා අපට සිදුවන විපත් ගැන ඒ වගේම සිදු වෙච්ච විපත් ගැන අපි දැනගත්තා. එහෙමනම් අපි මේ වචනය සංවර කරගතු යුතුයි. වචනය සංවර කරගන්නේ සීලය තුලින්. සීලය තුලින් තමයි අපි හික්මීම ඇති කරගන්නේ, සංවරකම ඇති කරගන්නේ. එහෙමනම් අපි බණ අහන්නේ බණ දැනගන්න. එහෙමනම් බණ දැනගත්තයින් පස්සේ බණ අවබෝධ කරගත්තයින් පස්සේ මීට කලින් අපේ අපේ අතින් අපේ වචනයෙන් වැරදි සිද්ධ වුණා නම් මින් ඉදිරියට වචනයෙන් වැරදි නොවන ආකාරයට වැඩ කරන්නට අපි තරයේ දැඩිව අදිෂ්ඨාන කරගනිමු. එසේනම් මේ වටිනා උතුම් ධර්ම දේශනාව තුලින් අපව පෝෂණය කරන්නට යෙදුන ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියා අප හැමදෙනා විසින්ම සාදුකාරය පවත්වා ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු